ඒ තථාගතයන් වහන්සේ පිටවලය මහා පරිනිර්වාණයට වැඩම කළේ ඔබ ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්න දැස පියාගෙන මේ අවසන් මොහොතේ ඒ බුදුරජාණන් වහන්සේගේ අනුස්මරණීය ජීවිතය අපි සිහි කරමු සිහි කරලා සිත පහදවාගෙන මේ උතුම් බුදු ගුණ කතාව අවනබෝ වේලාවකින් අවසන් වෙනවා අවනබෝ වේලාවකින් නිරෝධා වෙනවා පුණ්‍යම් රාත්‍රියක් ගත වෙලා ගියා ඔබ සතට වෙන්න බුදුරජාණන් වහන්සේ මා වෙනුවෙන්මයි මගේ දුක දැකලමයි සිත කරේ මිනිස් ලෝකෙට වැඩම කළේ අපේ දුක දැපත සිත පුරයෙන් මිනිස් ලෝකෙට වැඩමවා අදම දුර හැර මහා වනයට මුනි රජානෝ නික්මුණා අසී සලෝපිලි පෙර දමාගත අසාවතකින් පොරවලා යැපෙන පමණින් පින්දු සිඟාගෙන උදේකලාවම සොය සොයා උතුම් සමහම් පසක් කරනත නිමක් නැති දුක් කෙලෙස් බල මුළු සිඳ දමා ඔබ ලබා බුදු බව ලොව බලා ගමෙන් ගමට දම් දෙසමින් වඩින්න මල් වරුසා අහසින් බිම වැටෙන්නේ ඇස්මාලා උඩුගු වෙනත නැගෙන්නේ ඇසුදුතෝ මග ඵල ලැබ නිවෙන්නේ ඉතන පිපෙන මල් පරවි යනවා උදාලහිරු අවසත දැස යනවා දහම් රජානෝ බුදු කිසුනිමවා උපවත්තන සල් වනයත වැඩියා අවසාන වතාවට සංඝ පිරිස අමතලා අටගත් සියලු දේ නැසෙන බව වදාරා නොපමාව කුසල් දම් වඩන්නේ සිහි කළා අල්ප ගණනින් උදා උරන් ඉරුමඩල නොපෙනී ගියා අනේ මට දුන් දයාබර බව Amen. උදා වූ මහා පුණ්‍ය පෙළහරක් මේ පුංචි දෙයක් නෙවෙයි ඇයක් කෙලිවෙනකම් බුදු ගුණයක් ඇසුවා කියන එක මැරෙන වෙලාවේ ඔය සෑම හදවතකට මේ කාන්තෙන් සිහිපත් වෙනවා සිහිපත් වේවා කියලා මම හිතනවා ආශිර්වාද කරනවා එනිසා පුංචි පිනක් නෙමෙයි පොඩි පිනක් නෙමෙයි රැස්ුනේ යම් කිසි කෙනෙකුට ටිකක් නිඳ යන්න පුළුවන්. හැබැයි ආවදි වෙනකොටත් ඇහෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණනේ මේ දේශනා කරපු සියලු බුදු ගුණ මා ප්‍රකාශ කරපු සියලු බුදු ගුණ ඔබේ හදවතේ රැඳුනේ නැති වුණාට ඒ ඒ මොහොතේ ඒ ඒ බුදු ගුණ අස අසා සාදුකාර දුන්නනේ කොහොම හරි වීර්යෙන් මේ සීතල හොලාගෙන මෙසි මදුරු පීඩා හොලාගෙන වැඩ සිටියනේ වාඩි වෙලා හිටියනේ එයම ඇති ඔබට පින්වතුනි කාන්තෙන් මේ මහා දුකින් නිදහස් වෙන්න දිව්‍ය ලෝකවලට ඇසෙනසේ භක්ම ලෝකවලට ඇසෙනසේ මේ උතුම් බුදු ගුණ කතාව අද ලෝ සතුන් ඇසෙන්න සැලැස්වා බෞද්ධ ආමාද්‍ය ජාලේ මගින් ලෝ සතුන්ට මේ උතුම් බුදු ගුණ දේශනාව අද පුණ්‍යම් රාත්‍රිය පුරා ඇසෙන්ට සැලසුවා මොනතරම්නම් රටට ජාතියට නිමගින් සැනසීමක් ලැබේවිද මේ ආශිර්වාදයක් වේවිද සිතෙන් සිත බුදු ගුණ හිතනකොට ඒ සිත විරාගී වෙනවා බුදු ගුණ සිහි වෙනකොට හිතක තියෙන අකුසල ධර්ම අඳුරු ධර්ම පාපේ ධර්ම කෙලස් ධර්ම දුරු වෙනවා ඒ සියල්ල මේ රාත්‍රියේ සිද්ධ වුණා තුන් ලෝකයටම අසහාය මහා රහතන් වහන්සේලාගේ නායකස්ථානයේ දරෝ පසේ බුදුවරුන් පවා වන්දනා කරන බුදුරජාණන් වහන්සේලාගේ ගුණමය මේ රාත්‍රියේ මගේ කටින් මම ශක්ති විමුක්ති පමණින් ප්‍රකාශ කළේ ඒක පරම සත්‍යයක් ඒ සත්‍ය නෑ නෑ කියන්න ඒ අසත්‍යයක් කරන්න මේ ලෝක කිසිම මායයකට බෑ මේ ලෝක කිසිම භක්මයකට බෑ මේ ලෝක කිසිම මිනිසෙකුට බෑ මේ ලෝක කිසිම දෙවියෙකුට බෑ ඔබ සුවේ තුන්යම් රාත්‍රියක් පුරා තුන් ලෝකයට තියෙන එකම පිළිසරණ එකම රක්ෂා ස්ථානයක් එකම රැකවරණය වූ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගුණාසනාසන මොහොතේ ඔබේ සිත් පහළ වූ සිත් පරම්පරාව දෙස බලන්න ඥාන සංප්‍රයුක්තෝ අසංස්කාරික වේවා සසංස්කාරික වේවා සෝමනස්ස සහගත උපේක්ෂා සහගත කුසලසිත පරම්පරාවක් තුන්‍යම් රාත්‍රියක් එක දිගට පහළ වුණා පරයන්ක භාවනාවක් සිද්ධ කරනකොට රාත්‍රියේ පුංචි වෙලාවක් නමුත් සැතපෙනවා සක්මන් භාවනාවක් කළත් ගතේ වෙහෙස නිවා ගන්න මධ්‍යම රාත්‍රියේ පොඩි වෙලාවක් සැතපෙනවා හැබැයි මේ අසිරිමත් විශ්වකරු බුදුගුණ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ මේ උතුම් බුදුගුණ ධර්ම දේශනාව බුද්ධානුසති භාවනාවක් ලෙසින් සිද්ධ කරන්නේ ඔබ අවදි වෙලා බුදුරජාණන් වහන්සේත් එක්කම ඔබ මේ රාත්‍රිය ගත කළා. ඔය ගත දැන් බොහෝ වෙහෙසටපත් වෙලා මහා වේඩාවක් ඇති, පිපාසය ඇති, මල මුත්‍රා පීඩාවන් නැති ඒ සෑම දෙයක්ම ඔහුලාගෙන ඔය පුරන්නට යෙදුන වීරිය පාරමිතාව, ඔය පුරන්නට යෙදුන මහා පාරමිතාව පොඩි දෙයක් නෙවෙයි. ඔබේ පිටෝපසින් ඇවිල්ලා ඔබට සෙවන ලබා දෙන වනස්පති වෘක්ෂ රාජයෙකුගෙන් ලැබෙන සෙවන වගේ හැමදාකම ඔබ සනසනවා ඔබ පාළු වනාරණක ඉපදුනත් ඈත ප්‍රත්‍යන්ත දේශයක මරු කතරක වැලි කතරක ඉපදුනත් ඔබ දුගියෙක් වුණත් දුප්පතෙක් වුණත් අසරණයෙක් වුණත් ආ කවුරුවක් නැති කෙනෙක් වුණත් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලෙක ඔබ සොයාගෙන එනවා පරම සත්‍යයයි. ඔබට ඒ බුදුරජාණන් වහන්සේ එකම බණපදයක් හෝ දේශනා කරලා ඔබව සසර දුකින් මුදවාලනවා ඒකාන්තයෙන් සත්‍යයයි. ඔබට සියලු දෙව් මිනිස් සැප ලබන්න, භක්ම ලෝක සැප ලබන්න, මේ ජීවිතයෙන් පසු සුගතියක උපදින්න කරපු බව් කරපු පව්වල සිද්ධ වූ පාප ක්‍රියාවල බලය මර්ධනය කරගන්න මේක මහා ප්‍රයෝග සම්පත්තියක්මයි මේක මහා උත්තම අවස්ථාවක්මයි නුවණින් කල්පනා කරන්න ස්වාමින් වහන්සේ පින්වත් සිල් මෑණියනි සද්ධාවන්ත පින්වතුනි ලෝකේ කාගේ ගුණද රැලි වෙනකන් කියන්න පුළුවන් ලෝකේ කාගේ ගුණද රැලි වෙනකන් අසන්න පුළුවන් කොච්චර ඇහුවත් ඔබට වෙහසක් දැනෙන්නේ නැහැ. ඔබ කොච්චර මම තව පැය ගණනක් දේශනා කළත් මම දන්නවා මෙතන ඉන්න බොහෝ දෙනෙක් නැගිටලා යන්නේ නැහැ. ඒ හැමෝටම මහා පුදුම බුදු සුවඳක් හදවතට දැනෙලා ඈත සසර ගමනක් ඇවිල්ලා පිපාසයෙන් ඇවිල්ලා පෙන් පොකුණක් මුණ ගැහිලා මහා අවුවක මහා වෙහෙසක මහා පීඩාවක ආපු ගමන් මගක මාර්ගය ආයිනේ මහා රුකක සිසිල් රුකක සෙවණක් ඇනිලා ඒ ගසේ සෙවණෙන් ඔබ ඈත් වෙලා යන්නේ නැහැ. ඒ පෙන් පොකුණෙන් ඔබ ඈත් වෙලා යන්නේ නැහැ. අන්ධකාරයේ මහා වනාරණක පාළුවේ හුදකලාවේ තනි වූ ඔබට රන් හිරු මඩලක් පායලා ඉදී සඳ මඩලක් පායලා ආමග යායුතු මග යන මග සියල්ලම දැන් වැටහෙනවා එනිසා ඔබ සරණක් ලබාගෙනයි මේ බණ මඩුවෙන් නැගිටලා යන්නේ මේ ක්‍රීඩාංගණයේ බොහෝ දෙනෙක්ගේ කෙලි මඩුවක් දෙද්දී අද වගේ දවසක බුදු ගුණ ඇසෙන ධම් මඩුවක් බවට පත් වුණා මොනතරම්නම් සතුටක්ද මේ උත්තම අවස්ථාව ඔබට සලසා දෙන්න බොහෝ දෙනෙක් මාස ගානක් තිස්සේ පේවිලා මහා දුකක් හිලුවා ඒ අය අතර ඔබ ඉදිරියේ වැඩ ඉන්න අපගේ කල්යාණ මිත්‍ර නිරන්තරයෙන් අපට අවවාද අනුශාසනා ලබා දෙන <clears throat> ඒ අති පූජනීය බුත්තල බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනයේ ලොකු ස්වාමින් වහන්සේ තමයි මට මේ ධර්ම දේශනාවට බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනයේදී සිද්ධ කරන්න කියලා දැන් බොහෝ කාලයකට කලින් ආරාධනා කළේ ඒ ආරාධනාව ඒ ලොකු ස්වාමීන් වහන්සේ සිද්ධ කළාට පස්සේ මම පිළිගත් බොහෝම ගෞරවයෙන් මහා පුදුම ශීලවන්ත ජීවිතයක් ස්තුන් වසරක උපසම්පදා සීරයක් කැලලක් නැතිව ආරක්ෂා කරගෙන සිංහරාජෙක් වගේ අරණ්‍ය සේනාසනේ වැඩ ඉන්නේ ගරු කටයුතු ලොකු ස්වාමීන් වහන්සේ තමයි මේ උතුම් සම්බුද්ධ ගුණ දේශනාව ලෝක සත්වයන්ට මේ මොනරාගල ප්‍රදේශයේ ඉඳන් අසන්න සලස්වන ඒ මහා පෙළහරේ පරෝගාමී උතුමන් වහන්සේ බවට පත් වුණේ ඒ උතුමන් වහන්සේ සිහි කරන්න ඒ ගුණය සිහි කරලා වන්දනා කරන්න ඒ ලොකු ස්වාමීන් වහන්සේ සමග මේ උතුම් ඓතිහාසික බුදු ගුණ දේශනාවට විශේෂයෙන්ම සම්බන්ධ වූ පිරිස් අතරට පුණ්‍යානුමෝදනාව හැටියට මනදාගල ශ්‍රී සම්බෝධි යෝගාශ්‍රමය බුක්කීරිය ගොල්ල ශ්‍රී ධර්මානන්ද ශික්ෂාකර පිරිවෙන් මහා විහාරය ඇතුළු ප්‍රදේශයේ සියලු විහාරස්ථාන ගරුතර මහා සංඝරත්නයට විශේෂයෙන් මේ පින්කමේ ආරම්භයේ සිටම අවවාද අනුශාසනා කරමින් මඟ පෙන්වමින් දිවාරය වෙහස වී ධර්ම මණ්ඩපය සකස් කරලා අලංකාර කඩ සිද්ධ කළ පූජනීය මනෝනන්ද ඒ ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේත මොනරාගල ඒ මුදුමග බෝසත් සංවිධානයේ ගරු සභාපති මොනරාගල මහා රෝහලේ අක්ෂිශෛල ශල්‍ය විශේෂඥ වෛද්‍ය සංජය කුරුප් මෙතුමා ප්‍රධාන සියලෝම සංවිධායකවරුන් කමිටු ක්‍රියාකාරීන් මෙම මේ පුණ්‍ය භූමිය වෙනුවෙන් එදා මෙදා ඉතිහාසය තුළ නිස්සරණ ආධ්‍යාසයෙන් යුතුව තම ජීවිත පූජාවන් කළ සියලුම රණවිරුවන්ට විශේෂයෙන් අප ජීවත් වන මේ ඌව වෙල්ලස්සේ અભීත රණකාමීන්ට මේ මහා අසිරිමත් පින්කමේදී විවිධාකාරයෙන් নানা පරිද්දෙන් උදව්පකාර කළ ප්‍රදේශයලෝම ආයතන දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා ඒ දෙපාර්තමේන්තු ආයතනවල නිලදරුවන්ට පෞද්ගලික ආයතනවල ප්‍රධානීන්ට සියලුම සේවක කාර්යකාරීන්ට දෙස් විදෙස් දානපතියන්ට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු වාදී ආරක්ෂක අංශවල ප්‍රධානීන් හා එහි නිලදරුවන්ට ලක් රජයටත් ලක් පැතිසැමටත් සියලු දෙවියන් සහිත සදේවක ලෝකයාට හැමදෙනාගේම මළගේ ඥාතීන්ට මේ මහා පින්කමෙන් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන මනරාගල බුදුමග බෝසත් සංවිධානයේට තවදුරටත් ශ්‍රද්ධාදී ගුණ ධර්ම පෝෂණය වන අයුරින් මෙවැනි පින්කම් සිදු කරන්ට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් බලාපොරොත්තු වෙන තමයි මේ මහා බුදු ගුණ දේශනාව අද මේ විදියට තුන්යම් රාත්‍රියක් ප්‍රාවට සිද්ධ කරන්ට යෙදුනේ මෙතනදී මම සිහි කරන්ට ඕන අපට ආරාධනා කරපු ඒ පින්වත් දොස්තර මහත්තයා ඇතුළු පිරිස බොහෝම සද්ධාවෙන් අපේ മന്ത്രിතුමා පද්ම උදේශාන්ත മന്ത്രിතුමා මේ වර කියා සිටියා ස්වාමීනි නමක් නම් කියන්න එපා මේකට දේශපාලන මුහුණුවරක් ලැබේවි එනිසා මේක මගේ නිවන් ගමනට මම කරගන්න පින්කමක් එනිසා නමක් කිසිසේත්ම කියන්න එපා කියලා තිනේ මන්සේතුමාත් බොහෝම ඕනෑකමින් මේ උතුම් පින්කම වෙනුවෙන් පේවිගෙන කටයුතු කළා. ඉන් එනිසා ඒ මේ විදිහට මේ උතුම් පින්කම ලෝ සතුන්ට දැසුණා. මේ රැස්වෙච්ච පින නැති කරන්න ලෝකෙ කිසිම කෙනෙකුට බෑ කියලා මම ඔබට ප්‍රකාශ කළාය පරම සත්‍යයක්. දැන් මම මේ උතුම් බුදු ගුණ දේශනාවේ අවසාන මොහොත ලෙස අනන්ත බුදු ගුණ සිහි කරලා සත්‍ය ක්‍රියාවක් කරලා අවසානයේදී මම ඔබ සියලු දෙනාටම සෙත්පතනවා අතිපූජනීය බුදුගල්ලන ආරණ්‍ය සේනාසනේ ලොකු ස්වාමීන් වහන්සේට මිලිහොල්ලොය ආරණ්‍ය සේනාසනේ ලොකු ස්වාමීන් වහන්සේ වන අවසරයි අපගේ ගුරු දේව ඉදීමාලියද්දේ සසන්ත ලොකු ස්වාමීන් වහන්සේට ඒ වගේම මේ වැඩම කොට වදාළ අතිපූජනීය මහා සංඝරත්නය ස්වාමින් වහන්සේලා පින්වත් සිල්මෑණිවරු මේ සෑම දෙනෙක් මම සිහි කරනවා අපේ පින්වත් දිනානන්ද පොඩි ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ වෙනුවෙන් බොහෝ කලක පටන් මේ කටයුතු වලදී බොහෝම ඕනෑකමින් මේ දේවල් සිද්ධ කරනවා. ඉතින් මේ සෑම කෙනෙක්ම මම සිහි කරනවා මේ කවුරුවත් කැමති නෑ නම් කියාගන්න එහෙම නෙමෙයි මෙව ඇහෙනකොට ලොකෝ සතුටක් ඇති වෙනවා. අනේ මමත් මේ උතුම් පින්කමට දායකත්වයක් ලබා දුන්නනේ. මගේ සිතගත වෙහසලා මම වැඩ කළානේ. මේ රාත්‍රිය දැන් ගත වෙලා ගියානේ. ගත වූ රාත්‍රිය ආය කවදාවත් මේ ජීවිතේට එන්නේ නෑනේ. මේ ගත වූ රාත්‍රිය හිස්ුනේ නෑනේ. නිදි මරුවා නිදි මරාගෙන බුදු ගුණ ඇහුවා බුදු ගුණ අසාගෙන සිත පහදවා ගත්තා පැහැදිච්ච සිතින් දෑත ඔසවල බුදුරජාණන් වහන්සේට වැඳා යමා සුවේ නිවන් සුවේ මටත් ලැබේවා කියලා සිතුවා මොන තරම් සතුටක්ද මොන තරම් සැනසෙල්ලක්ද මොන තරම් සෞභාග්‍යයක්ද මේ ගමට මේ නගරයට මේ රටට ඌව වෙල්ලස්සට මීට වඩා ශාන්තියක් තියෙනවද බුදුරජාණන් වහන්සේගේ පින්බිමයි මේ පින්බිම ඔබ හැමතෙම බුදු මඳුරක් වගේ මේ පින්බිමේ අවබෝ කාලයක් නිදුක් නිරෝගී නිදුක් නිරෝගීව ජීවත් වීමේ වාසනාව ලැබේවා බුදු ගුණ සිහි කරන්න තථාගතයන් වහන්සේ සමග මේ ගමන යා ගන්න ඔබට ශක්තිය ලැබේවා කියලා මම දෙවියන් සහිත ලෝකයටම ආශිර්වාද කරනවා මේ ආශිර්වාදය සියලු දෙනාම නිහඬ වෙලා වන්දනා කරගෙන එකම සිතකින් මෛත්‍රී සිතකින් බුද්ධාලම්බන ප්‍රේතයෙන් අදිෂ්ඨානයක් ලෙස පිටවන්න මේ රටට මේ ජාතියට මුළු මහත් ලෝකයට මගින් සිතක් සැලසේවි ඒ සිත ඒ ශාන්තිය සලසා දීම මිනිස් වර්ගයා වෙනුවෙන් අපි සිද්ධ කළ යුතුයි මිනිස් වර්ගයා වෙනුවෙන්ම ශාන්තිය උදා කළ සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බෝසත්ගමන සම්බුද්ධ ජීවිතය මහා ඥාන සම්භාරය අසිරිමත් බුදු ගුණ ගංගාව සිහිපත් කරලා දැන් අපි දෙවියන් සහිත ලෝකේටම ආශිර්වාද කරනවා කරුණාවෙන් සෙත්පතනවා ඒ ශාන්තිය ඔය සෑම හදවතකටම දැනේවා ඉසේ පතන් දෙපතුල දක්වා ගලා යන විහෙර ධාරාව සංසඳේවා මැස්සෙක් මදුරුවෙක්ගෙන් තරම් හෝ පීඩාවක් නොවේවා සියලු දෙනාටම මේ කරන මේ මහා මෙහෙවර විශේෂයෙන් බෞද්ධ ආමාන්‍ය ජාලයේ නිර්මාත්‍රවර ඒ අති පූජනීය ධර්ණාගම ස්වාමීන් වහන්සේ ගරු කටයුතු වර්තමාන අනුශාසක බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ බෞද්ධ ආමාන්‍ය ජාලයේ මේ සියලුම පින්වත් දරුවන් ඇතුළු සියලු දෙනාටම දෙවියන් සහිත ලෝකයටම මේ ශාන්ති අඩුවක් නැතුව දෙනේවා කියන මෛත්‍රියෙන් මම ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සත්‍යයක් ප්‍රයා කරනවා හැම දිනාම දැස පියාගන්න බුදුරජාණන් වහන්සේ වැඩියා කියන අදහස ඇති කරගන්න ඔබ ඉදිරියට කලබල වෙන්න එපා මේ මොහොත තමයි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 අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තානේව මනුෂානං බුද්ධෝ භගවාති පිරුවපමන පිරුම් තෙදගුණ ඇති ප්‍රතිලබ්ධ විසුද්ධි බුද්ධි ප්‍රභාවයෙන් සිඳිනා ලබේ රාග දේශ මොහාන්ධකාර ඇති සකල ක්ලේශ බන්ධනයන් දුරු කොට වදාලා වූ තිලෝ ගුරු අපගේ ශාක්‍ය සිංහ මුනිවර සිද්ධාර්ථ ගෞතම ශ්‍රී බුදු රජාණන් වහන්සේ කල්ප අසංඛේයයක් බුදුවරු ලොවට පහළ නොවූහේ පංච සුද්ධාවාස පවාරහතුන්ගෙන් හිස්වන්නත වූ මේන් විෂයසංඛ්‍ය කල්ප ලක්ෂයක් යට මහා විකුමැති කුත් කුමරෙකුව ඉපිද මහා ගල් කුලුසේ අහසට නැගෙනා මහරල පතර මඩෙමින් ආදර බර මෑණියන් තම පිට සුවසේ හොවා සත් දිනක් සත් සමුදුරු තරණය කොට තම මව් දිවි ගල වූ දින බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝචේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝ ඝාමහබ්භයා යනුවෙන් මතු උතුම් ලෝතර බුදු වන්නේ මිසිතෝ කල තම මව් වචනයෙන් විවරණ ශ්‍රී ලබෝ වග ඒකාන්ත සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන්ද මේ විෂයසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර පහළ වූ පුරාණ දීපංකර බුදුරදුන් කල පහන් තෙල් සොයා වැඩි තෙරුන් වහන්සේගේ දෙපතුල් දොවා වඩා හිඳුවා ඝනරන් පාත්‍රයක් අබතෙලින් පුරවා තම හිස් මුදුන් පිටබාවිත් පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පහන් සිතින් පූජා කොට මතු යම් දිනක සිදුහත් නමින් උතුම් ලෝතුරු බුද්ධ රාජ්‍ය පැතුවග ඒකාන්ත සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන් එතෙන් පටන් ගෙවි ගිය සත්සංඛ්‍ය කාලයක් පුරාවට ලොව පහළ වී වදාළ එක් ලක්ෂ පස් විසි දහසක් තථාගතයන් වහන්සේලා අභිමුව අද අදම බුදුවන්නේ මේ සිතා ඇස් ඉස්මස්ලේ උපුටා දන් දෙමින් ලෝතුරා බුද්ධත් ඔය පතා මනෝ ප්‍රනිධානය පිරෝවග ඒකාන්තයෙන් සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන් මේ මහා භද්‍ර කල්පයෙන් තෙලසා සංඛේ කල්ප ලක්ෂයක් යට ශාක්‍ය වංශික පුරාණ ගෞතම බුදුරදුන් කල මනරම් සක්විති කුමාරව උපත ලබා මනරම් විහාර තනවා බුදු පාමුක් මහා සංඝනත පුදා මෙතින් බලයෙන් මතු යම් දිනක පමහටද ශාක්‍ය වංශිකව උපත ලබමින් ගෞතම නාමයෙන් මතෝ තුම් ලෝතුරා බුද්ධත්වය තතෝ වගේ ඒකාන්ත සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන් එතෙන් පටන් ගෙවි ගිය නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවත තුන් ලක්ෂ සත්තකෝ දහසක් තථාගතයන් වහන්සේලා අභිමුව වාක් ප්‍රනිධානය පුරාවදාල බව සත් සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන්ද මෙසේ සොලසා සංඛ්‍ය කල්ප ලක්ෂයක කාලයක් පුරාවට පන්ලක්ෂ දොළොස් දහසක් තථාගතයන් වහන්සේලා අභිමුව මතෝතුම් බුදු බව පතා අනියත විවරණක් ශ්‍රී ලැබෝ අපමහා බෝසතාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයට සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් යට සාර මණ්ඩනම් කල්පයේදී දීපංකර නම් බුදු රජාණන් වහන්සේ පහළ වූ කල සුමේධ නමින් උග්ග තපස් ඇති ජටා ධරතාපසය කුව ඉපිද මිනිසත් බව ආදී අෂ්ට ධර්මයෙන් යුතුව මඩ මත වැතිරි බුදු පාමුක් මහා සංඝරුවනට තම ජීවිතය පිදෝ කලසාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇවෑමෙන් සිද්ධාර්ථ ගෞතම නමින් ලෝතුරා බුද්ධ රාජ්‍ය පිනිස පළමු නියත විවරණ ශ්‍රී මංගල්‍යය ලැබුවග ඒකාන්ත සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන්ද එතෙන් පටන් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂය පුරාවට ලොව පහළ වූ සෝ විසි බුදුරජාණන් වහන්සේලා අභිමුව ලෝතුරු බුදු බව පතා නියත විවරණ ලබමින් පාරමී උපපාරමී පරමත්ථ පාරමීයයි සමතිස් පාරමී පුරමින් වඩිනා කල අපමහා බෝසතාණන් වහන්සේ එක් කලෙක සර්වාංගයෙන් ධවල ඕ ශීලවනාගරාජවයිපිද අසෝ දහසක මහා හස්ති සේනාවක් පිරිවරණ කල වනයෙහි අතර මං වූ අසත් පුරුෂ දුගියාට තම නුවරට මග හසර පෙන්වා අනතුරුව සුදුවන් දල යොගල ඉල්ලෝ කල ඇත්සොඳින් කියතෙහි එක් පසක් දරාසිත ලේ වගුර වගුරා දල උදුරුවා දන් දෙමින් දාන පාරමිතාව පිරුවග ඒකාන්ත සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන්ද තවද අප මහ බෝසතාණන් වහන්සේ එක් කලෙක සංඝ නම් පුරෝහිත බමුණුයි පිද පසේ බුදු රජාණන් වහන්සේට තම පත් කුඩයත් পায় වහන් සංගලත් පුදා මහා සමුදුරු මැද යන තම නැව බිඳේ දියෙන් පිරි මුහුදු බත් වෙන නිසාවෙන් සම් දිනක් සම් සමුදුරු පිහිනන කල මනිමේ කලා දෙව්දෝ විසින් පිදෝ ආහ අප්පිදෝ ආහාර නොවලඳා සමාදන් වූ ශිකපද සිත සිතා තම දිවි ගිය මුත් සිල් නොබින්දිමි කියා සීල පාරමිතා පිරුවග ඒකාන්ත සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන්ද තවද අප මහා බෝසතාණන් වහන්සේ එක් කලෙක ගන්ධාර නම් මහරජ වෙයි පිද එමෙති මඩලු පිරිවරා සඳැල්ලේ උන්විත රාහු අසුරයා විසින් පුන් සඳ මඩලු ගිල ගන්නාසේ දැක කජ සැපත් කම් සැපත් එබඳු අන්තරා ඇත්තකැයි නුවණින් දැනවදාරා සියලු සම්පත් හැර දමා හිමව්පිය සැට වැඩේ තාපසව පැවිදි වීනේ කම්ම පාරමිතාව පිරුවග ඒකාන්තයෙන් සත්‍යයි සත්‍යානුභාව බලයෙන්ද තවද අපමහා බෝසතාණන් වහන්සේ එක් කලෙක වානර රාජව උපත ලබා 80000ක් පිරිවර ඇතිව හිමාලයේ වසන කල තිඹිරි ගස ඵල බුදිනු පිනිස ගමට ආකල්පි වී තෙමෙත ගිනි දල්වා මිනිසුන් හද බිය දන්වා මිනිසුන් අතටපත් තම පිරිස දිවි ගල්වමින් ප්‍රඥා පාරමිතාව පිරුවග ඒකාන්ත සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන්ද තවද අප මහා බෝසතාණන් වහන්සේ එක් කලෙක මහා තෙදැපි සයින්ධව අස්වරාජය කුවයි පිද සතුරු රාජසේනා බලමුළු පරාජය කරවා ඔවුන් සිත් මදමාන ධර්ම නිවමින් අවසන අසිපහාරකින් කැපුම් ලැබීලේ ධාරාවන් පොළොව ගැබපෙත් කරන විට පවා තමා කෙලෙහි ගුණෙන් අගතන්පත් නිසා දිවි දෙවැනි කොට උපදවාගත් උත්සාහ ඇතිව අවසන් බල මුළු බිඳ දමා මිය යන්නෙමි යහපතේ සිතා වීර්යය පාරමිතාව පිරුවග ඒකාන්ත සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන්ද තවද අප මහා බෝසතාණන් වහන්සේ එක් කලෙක මහා ශීලව නම් රජ දරුවන් වෙයිපිද තමා ඇතුළු දහසක් අමාත්‍ය මණ්ඩලය පිරිවර අල්වා පිටිතල හයා බැඳ අමුසොහොන් හි කරවතක් ගිල්වා සිවලුන්ට ආහාර පිනිස හැර දමා ගිය කල්හි මුත් තම දිවි නසන්නට උපක්‍රමයේදෝ සතුරු රජු කෙරෙහි මැදහත් සිතින් යුතුව ඉවසා දරාක්ෂාන්ති පාරමිතාව පිරුවග ඒකාන්ත සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන්ද තවද අප මහා බෝසතාණන් වහන්සේ එක්කලෙක මත්ත්‍ය රාජව උපන් කල වැසි නොලැමේ පොකුණු දිය සිඳී විහංග සමෝහයාගේ තුඩගෙහි ගැලී තම පිරිවර දිවි නස්නා දැක සංජාත මහා කරුණා ඇතිව එතෙක් දිවි පුදාරක සිල් ගුණ සිහිපත් කර සත්‍යං ක්‍රියා කරමින් අනුරා වැසි වස්වමින් සියලු සතුන් සුඛිත මුදිත කරවමින් සත්‍ය පාරමිතාව පිරුවග ඒකාන්ත සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන්ද තවද අප මහ බෝසතාණන් වහන්සේ එක් කලෙක සංවන් සිරුරු ඇති දිව්‍ය රාජය කුබඳුව තේමිය කුමාර නමින් ඉපිදපු పూర్වජාති දක්නා නුවණ පහළ වූයෙන් තාජ සම්පත්තියේ කල කිරී සිටින කල පැති ගන්වා බිය ගන්වා උපක්‍රම යොදවන කල්හි මුත් තම අදිෂ්ඨාන අත් නොහැර නොමිහිරි නොගුළු බව නොපෙන්වා ගත් අනිතන් මුදුන්පත් කරවමින් අදිෂ්ඨාන පාරමිතාව පිරුවග ඒකාන්ත සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන්ද අවද අප මහා බෝසතාණන් වහන්සේ එක් කලෙක සම්පේය නම් නාරදව ඉපිද අහිගුන් ඨිකයා විසින් ඖෂධ සපා මන්ත්‍ර ජප කොට මහත් වේදනා නම් වමින් ඉසකරයේ අල්වා දඬු මුගුරෙන් තලා කය දුර්වල කොට දල බිඳ දමා මුවෙන් ලේ වැగిරෙන කලමුත් තම දරුවෙකුට මෙන් මෙත් සිත් පතුරවමින් මෛත්‍රී පාරමිතාව පිරූ බව ඒකාන්ත සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන්ද තවද අප මහා බෝසතාණන් වහන්සේ එක් කලෙක මහත් භෝග සම්පත් ඇති කුලයෙක් උපත ලබා දිසාපාමුක් ඇදුරු කෙරෙන් සියලු ශිල්ප හදාරා නිමකොට මෞපිය ඇවෑමෙන් කුල ධනය පරිභෝග කරන්නේ ඥාතීන්ගේ ආයාචනා ඉවතලා ගම් දොරෙහි හැසිරෙමින් සුසානයෙහි නිදි ලබා කැරහුම් නින්දා උසුළු විසුළු ඉවසා ප්‍රශංසා භීමුඛයෙහි මදහප්ප ඉවසා මහා ලෝම හංස චාරියාවෙන් ඒ උපේක්ෂා පාරමිතාව පිරෝ බව ඒකාන්ත සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන්ද මෙසේ අප මහ බෝසතාණන් වහන්සේ නොයෙක් ජාති සත සහස්‍රයන්හි උපත ලබා සමතිස් පාරමී පූර්ණය කොට වෙසතුරු ආත්ම භාවයේදී සත්වරක් මහ පොළව ගුගුරවමින් මහ දන් පවත්වා සියලු පාරමී කූට ප්‍රාප්තව තුසිත දෙව්ලෝ මහා තෙදේති සන්තුසිත නම් දිව්‍ය රාජේකුව උපන් බව ඒකාන්ත සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන්ද මෙසේ සත්පනස් කෝටි සැත ලක්ෂයක් දිව්‍ය ආයුෂ ගෙවෙන කල දස දහසක් සක්වලින් ආදිවි බඹුන්ගේ ආරාධනා ඉවසා මනුලොව විමසා සුදුසු කල් බව දැන එළඹි ඇසල පුර පොහෝ දින දෙව්ලොවින් නික්මේ මහා මායා මිසවුන් කුස පිළිසිඳ ගත් වග ඒකාන්ත සත්‍යයේ ඒ සත්‍යානුභාව බලයෙන්ද අනතුරුව දශමසක් පුරාවට සිව් මහා දෙව් රබ දරුවන්ගේ ආරක්ෂාව ලබා දේවාන කරඬුවක වඩාලෝ ඝනරන් පිළිමයක්සේ මවුන් net සනසමින් සුවසේ නැඳහිඳ එළඹි උතුම් වෙසක් පුන් පොහෝ දින ලුම්බිනී නම් සල්වනයේදී මව් කුසින් නිග්ම සත්‍යවරක් ඉදිරියට වැඩම කොට දසදික් බලා විමසා සිටි කල මනුලොව පටන් බඹලොව තෙක් නැගෙන සාදුකාර මෙද අංගෝ හමස්මි ලෝකස්ස දෙත්තෝ හමස්මි ලෝකස්ස සෙත්තෝ හමස්මි ලෝකස්ස අයමන්ති මා ජාතේ නත්ථීදානි පුනබ්භවෝති යනුවෙන් අභීත සිංහනාද පවත්වා වදාළ බව ඒකාන්තයෙන් සත්‍යයි අනතුරුව අද අදම දැන් දැන්ම දුකින් මිදෙන්නේ නීද සත්වයින් සසර ගිමන් නිවන්නේ නීද සිතාරාජ වස්ත්‍ර හැර දමා අඳුන් දිවි අඳුන් මුව සම්ද හන වැහැරි නිහඬ වැහැරි වස්ත්‍රද දරමින් වනයෙන් වනයට ලැබෙමින් ලැබට යමින් මිනිසුන් කෙරෙහි සංගවි ශරීරයට උග්‍රත වීම දෙමින් උදර සිවිය පිරිමදින කල පිටකටුවත් පිටකටුව පිරිමදින කල උදර සිරියත් හසුවනසේ නිරා ආහාරව සිටිමින් දුක් නිවා සසරින් මිදී ලෝතොරා බුදවනු පිණිස පුරා සයවුරුද්දක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියා සිදු කළ බව ඒකාන්ත සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන්ද එයින් අර්ථ සාධන නොලැබ අප මහා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මැදුම් පිළිවෙතින් සිත පුබුදු ගන්වමින් කය කර්මන්‍ය කරවමින් එළඹි වෙසක් පුන් පොහෝ දින සියලු බුදු රජාණන් වහන්සේලා බුදු බවට පත්වන බුද්ධ ගයා සුද්ධ භූමියෙහි පැන නැගුණ තුදුස්ත්‍රියන් ඵල ලැබි මහා විදුරසුන අරා පස්තිම දිග බලා චතුරංග සමන්වාගත වීරයෙන් යුතුව වැඩ වදාළ වග ඒකාන්තයෙන් සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන්ද එකල්හි වශවර්ති මාරයා බුද්ධ මංගල්‍ය ශ්‍රී විඳින්නේ මේ සිතා නොයෙක් සක්වලින් බෝ මැඩත රැස්වූ අප්‍රමාණ දිව්‍ය භක්මාදිසේනාව බිය කොට පළවා හැර ඒකචාරී අභීත කේසර සිංහ රාජය කුමෙන් වැඩ සිටින මහබෝසතාණන් වහන්සේ සික්කම්පා කරවමි සිතා නවමිධ වර්ෂාවස්සවා සිටි කල පිරු අපරිමිත පාරමී ගුණ බලයෙන් මාර පිරිස් පරාජය කොට පළවා හැර දමා විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරු ප්‍රනිධාන කූට ප්‍රාප්ත ගම්බමින් කෝටි ලක්ෂයක් සක්වල ඝන කඩ බොල් මහා පොළව සත සහස්ත්‍ර රාවයෙන් ගර්ජනා කරවමින් මහා මේරු යුගන්ධර සක්වල ගල් හිමව් කුළු කම්පා කරවමින් යටිගම් බලා නික්මුණු ගන්ධිය උඩුගම් බලා නික්මවමින් හැම තිරිසනුන්ගේ කාය චකිත සංඛා සංසිඳුවමින් සියලු නරකවල ගිනි දැල් නිවා දමමින් සකල ලෝ සත්වයන් මුවින් මුව එක හෙලා එක පැහැර නැගෙන සාධුකාරමෙද මේ මහා භද්‍ර කල්පයෙහි මේ මහා මංගල සක්වල හතරවන වතාවට සිද්ධාර්ථ ගෞතම නමින් ලෞතුරා බුද්ධ රාජ්‍යත පැමිණ වැඩ වදාළ වග ඒකාන්තයෙන් සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන්ද අනතුරුව මේ මහා මංගල සක්වල පිරිවරා සිටි දස දහසක් සක්වල කෙලවර කෝටි ලක්ෂයක් සක්වල පුරා නීල පීත ලෝහිත ඕදාත මාංජිෂ්ඨ ප්‍රභාස්වරයයි සවනක් ඝන බුද්ධ රශ්මි මාලාවන් විහිදුවා අනේක ජාති සංසාරං සම්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝ සී පුනගේහං නකාහසි යනුවෙන් අභීත සීහ නදනෙන් වූ බව ඒකාන්ත සත්‍යයි අනතුරුව පන්සාලිස් වසක් මුළුල්ලත පතල මහා බුදු කරුණාවෙන් නොනැවතේ ගලා ආ සිසිල් නදී දිය දහරාවන් බඳුව පංච මහා බුද්ධ කෘත්‍ය සිදු කොට වදාළ අපමහා භාග්‍යවතුන් වහන්සේ සහම්පති භක්මාරාධනාව ඉවසා බරණස ඉසිපතනාරාම මිගදායේදී පංච වර්ගීය භික්ෂූන් සහ අපරිමිත දෙව් බඹ පිරිස් මැදයේදී දේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවි තම්මායනුවෙන් මහා කේසර ගර්ජන ප්‍රාතිහාර්ය පවත්වන කල ඒ අසා අතලොස් කෙලක් දෙව් බඹ පිරිසහා කොණ්ඩඤ්ඤ මහා තෙරුන් වහන්සේ මගඵල නිවන් සුව අවබෝධ කොට වදාළ බව ඒකාන්තයෙන් සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන්ද මෙසේ විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරූපාරමී බෙලෙන් අධිගම කොට වදාළ ਸਰවඥතා ඥානානුභාවයති ඉර්ධි විධඥාන දිව්‍ය සෝත්‍ර ඥාන පරචිත්ත විඥානඥානානුභාව ඇති දස තථාගත බල ඥාන සතර වෛසාරද්ද ඥාන අෂ්ඨ පරිෂද් මධ්‍යයේදී විසරදත්ව ඥානානුභාවේති සතර යෝනි පරිච්ඡේදක ඥාන පංච ගති පරිච්ඡේදක ඥානානුභාවේති සතර භක්මචාරී අංගයන්ගෙන් සමූපලක්ෂිත අසාධාරණ උත්තරීතර මනුෂ්‍ය ධර්මතා ඇතේ තිනෝ බුරුමාගේ භාග්‍යවත් නරහත් සම්්‍යක් සම්බුද්ධ රාජයන් වහන්සේ විසින් මෙම ලෝම හංසන පරියාය නම් වූ බුද්ධ ගුණ ඥාන ප්‍රවාහය සාරිපුත්ත මහා රහතන් වහන්සේ හා නාගසමාල මහා රහතන් වහන්සේගේ श्रोत्राभिमुखव मे महासिंहनादसूत्रय केसरगर्धनारावයක් ලෙසින් සිරිමුව මඩලින් දේශනා කොට වදාළ වග ඒකාන්තයෙන් සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන් ඔබ සියලු දෙනාටම සිතක් වේවා ශාන්තියක්ම වේවා ප්‍රදේශවාසී රටවාසී ලෝකවාසී මේ ලෝක ධාතු වෙහි වෙසෙන තදාසන්න දස දහසක් ලෝක ධාතුන් නිවෙසෙන අනන්ත සක්වල සියලු සත්වයන්තම සිතක් වේවා ශාන්තියක්ම වේවා සැකවරණයක් ලැබේවා අනන්ත බුදු ගුණ සිහි වේවා බුදු රජාණන් වහන්සේ වදාළ මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන මේ මහා පින් බලයෙන් ඔබ සියලු දෙනාම සංසාර සාගරයෙන් අතමිදේවා කියා ආශිර්වාද කරමි සිතාර්ථනා කරමි ඔබ සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් අභිවර්ධනය වේවා මේ ජීවිතය තුලදීම මේ උතුම් බුදු සසුනේදීම මගඵල නිවන් සුවයෙන් සැනසෙන්න මේ මහා උතුම් බුද්ධානුස්සති භාවනාව අතිපූජනීය මහා සංඝ රත්නයටද මේ පින්වත් සිල්මෑණිවරුන්ටද මේ පින්වත් ඔබ සියලු දෙනාටද අටවාසී ලෝකවාසී දෙවියන් සහිතලෝ සතුන්ටද ඒකාන්තයෙන් උපකාර වේවා සාදු සාදු සාදු මෙසේ රැස් කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට සියලු ඥාතීන්ට මේ උතුම් පින්කමට අනුග්‍රහ සැපවෝ සද්දේව රජතුමා සතරවරම් දේවරාජවරු ඇතුළු සියලු දෙවියන්ට මහා සේන දෙවියන්ට සියලුම දිව්‍ය රාජ මණ්ඩලයට ඒ වගේම අතිපූජනීය මහා සංඝරත්නයේ නමින් මේ උතුම් පින්කම සංවිධානය කරපු උදව් පදව් කර අතහිත දීපු සියලු දෙනාගේ නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට ඔබ සියලු දෙනාගේම නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ටත් මේ මහා පින අනුමෝදම් වේවා කියලා අපි ගාථා සජ්ජායනා කරලා දෙවියන් සහිත ලෝකයටම පින් අනුමෝදන් කරමු එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ නේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සම්මේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං চিරං රක්ඛන්තු ත්වං සදාති අප්පසත සහස්සානේ සෝලසානි අසංඛේ සම්භරං බෝධි සම්භාරේ ආගතෝ ජාති ජාතිසෝ නියතෝ බෝධ බුද්ධ සම්බෝධි භාවාය මන්ද කප්පේ හිදන්ති මේ බෝධිසත්තෝ ච මෙත්තයෝ පුඤ්ඤම්මේ අනුමෝදතෝ සාධු සාධු සාධු ඒ වගේම මම විසින් මේ රැස්කල ඔබ විසින් රැස්කල සියලෝම පින් අපවත් වේ වදාළ අප ශ්‍රී කල්යාණේ යෝගාස්න සාස්ථාමේ කරුකටයුතු සමුත්පාදක ස්වාමින් වහන්සේලා වන මාතර ශ්‍රී ඥානාරාම ලොකු ස්වාමින් වහන්සේ කඩවැද්දෝවේ ජිනවංශා බිදාන ලොකු ස්වාමින් වහන්සේ අපවත් වේ වදාළ නාවයනේ අරිය ධම්ම අපේ ලොකු ස්වාමින් වහන්සේ මුත්තල ආරණ්‍ය සේනාසනේ වැඩවිසෝ ගුණානන්ද ඒ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අතිපූජනීය මහා සංඝරත්නයටත් මම මේ මොහොතේ අනුමෝදන් කරනවා අපවත් මේ වදාළ සියලු මහා සංඝරත්නයේ මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා අවසාන වශයෙන් මම ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටමත් පින්වත් සිල්මෑණිවරුන්ට ශ්‍රද්ධාවන්ත මේ පින්වතුන්ට සංවිධායක මණ්ඩලය ඔබ හැමත මේ උතුම් බුදුගුණ දේශනාවෙන් රැස්කල අප්‍රමාණ පින් බලයෙන් ඔබ මේ බුදුගුණ සාරස්කල අප්‍රමාණ පින් බලයෙන් සුළු දෙවියන්ගේ ආශිර්වාදයෙන් අනුග්‍රහයෙන් මේ පින්කමට වචනයකින් හෝ අතහිත දීප සෑම සුළු දෙනාටම අනන්ත ගුණ ඇතියේ තෙරුවන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන් මේ ලෝකයට පහළ වූ බුදු පසේ බුදු මහරහත් පුතුමන්ගේ අනන්ත ගුණ සත්‍යානුභාවයෙන් දෙවියන් සහිත ලෝ සතුන්ගේ අතීතේ පටන් මේ මොහොත දක්වා මේ උතුම් ධර්ම මාර්ගයේ හැසිරලා රැස්කරගත් අප්‍රමාණ පින් බලයෙන් ඔබ සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කායික මානසික සුවපබ්භාවයම ලබත්වා මේ අසෝතුම් බුදු ගුණ නියන මොහොත දක්වාම ඔය සිත්වල නතර වේවා සංසාර දුකින් මිදෙන මොහොත දක්වාම ඔබ සියලු දෙනාට උතුම් බුදු සරණ ධම් සරණ සංඝ සරණ නොවඩුවම ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ගන්නා හෙළනා සුසුම් ගල්ලක් පාසාම සංසිඳේවා සමනේ වේවා ඔබ සියලු දෙනාම නැවත නැවතත් මේ උතුම් ධර්මානුභාවයෙන් බුද්ධානුභාවයෙන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මේ ජීවිතය තුලදීම බැරි වුණොත් ඊ타මත්ම ඉක්මනින් භයානක සංසාරෙන් අත මිදෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ මහා පින් පෙළහර ඔබ සියලු දෙනාටම සිවණැල්ලක්සේම උපකාර වේවා වේවා කියලා මම ආශිර්වාද කරනවා සම්මේතියෝ විවද්දන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලම් රක්ඛන්තු සම්බ දේවතා සම්බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතෝ ඉත්ථිතං පත්ථිතං තුයිහං කිප්පමේව සමිඤ්ඤතෝ සම්මේ පුරෙන්තු චිත්ත සංකප්පා ඡන්தோපන්න රසියථා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ භන්තේ මූරි පඤ්ඤ තථාගතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ ධම්ම සම්දික්ක අපාලික ආයේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාධු සාධු සාධු එරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ඔබ සියලු දෙනාම සුවපත් වේවා සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබේ